සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ඛ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 අව්‍යාකතා ධම්මාතිති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි විශේෂයෙන්ම මේ ධර්ම නැත්තම් පරමාර්ථ ධර්මය පිළිබඳව අද අපි මේ දේශනාව සිද්ධ කරන්නට අපේක්ෂා කරනවා පින්නතුනි මේ ලෝකයේ තියෙනවා සත්‍ය දෙකක් එකක් තමයි සම්මුති සත්‍ය. අනිත් දේ තමයි පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය කියලා කියන්නේ මේ සම්මුති සත්‍යයේ ස්වභාවය තමයි මේ සම්මුති සත්‍ය වෙනස් වෙනවා. සම්මුතිය කියලා කියන එකේ තේරුම අපි මෙහෙම හිතට ගත්තම හරිය තව අර්ථ තියෙන තියෙනවා. නමුත් මේ අර්ථය හොඳට හිතට ගත්තම හරිය සම්මුතිය කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එක. පරමාර්ථය කියලා කියන්නේ පරමාර්ථය එහෙම වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ ගත්තාම සම්මුතිය ඇත්තටම මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම තියෙන සම්මුති තමයි. දැන් අපි ගත්තොත් අපි ප්‍රඥප්ති හැටියට ඔය පණවගෙන ඉන්න දැන් අපිට දාලා තියෙන නංගොත් බලන්න. ඒ නංගොත් පින්න තුනේ ඒවා වෙනස් වෙනවානේ. දැන් බලන්න මේ ජීවිතේම මගේ ජීවිතේ ගත්තොත් මට ගිහි කාලේ මගේ දෙමව්පියෝ නමක් දැම්මා. දැන් මම පැවිදි වුණා. මට වෙන නමක් ලැබුණා. ඊළඟට දැන් අපි හිතමු පැවිදි නොවුණත් අද කාලේ අද සමාජය අපට පේනවා තමන්ට දෙමව්පියෝ දෙන නම ගැලපෙන්නේ මේ කාලයට හොඳ නමක් දාගන්න ඕන කියලා නම් වෙනස් කරනවා. ඒකෙන් තේරෙන්නේ සම්මුතිය කියන එක වෙනස් වෙනවා. එතකොට බලන්න මේ සම්මුතිය අවිඥානික සවිඥානික වශයෙන් ඒ කියන්නේ හිතක් ඇති හිතක් නැති දේවල් වශයෙන් ගත්තොත් වෙනස් නොවන ධර්මයක් ඉති නැත්තේම නැහැ නේද හැමදේම වෙනස් වෙනවා දැන් බලන්න මා ඉදිරියෙන් තියෙන මම මේ උපමාව නිතරම වගේ ගන්නවා දැන් මා ඉදිරියෙන් තියෙනවා මේ මේසයක් දැන් අපි මේකට මේසය කියලා කියනවා දැන් මම මේසයේ මේ ලී ටික ගලවනවා උඩින් තියෙන ඩයල් ටික ගලවලා කකුල් හතර ගැලෙවුවට පස්සේ මේකට මේසිය කියන්නේ නැහැ. අන්න මේක වෙනස් වුණා. ඊළඟට අපි මේකට කියන්නේ මොනවද? ලී. අර සම්මුතියක් ඒක. ඊළඟට පොරවක් අරගෙන අපි මේ ලී ටික පලනවා. ඊට පස්සේ ඒකට ලී කියනවද? නෑ. ඒක දර. අර බලන්න ඒක වෙනස් වෙන හැටි. ඊළඟට මේක තවත් පොඩි ආයුධයක් පිළියක් අරගෙන තමත් කීරි කීරි මේක පොඩි කරනවා. ඒකට දර කියන්නේ අපි ඔය ගම්වල කියනවා කීරි කියලා. අර බාන වෙනස් වුණා. සම්මුති දැන් අර මේකේ නැහැ. ලීත් නැහැ. දරත් නැහැ දැන් කීරි. දැන් මේක හොඳ මොකක් හරි මැෂින් එකක් දාලා මේක කුඩු කරනවා. ඊළඟ ලී කුඩු වුණා. තවත් මේක කුඩා කරනවා. මේක දූවිලි ගොඩක් බවට පත් වුණා. ඊළඟට පින්නතුනි මේක තවත් කුඩා කරොත් පරමාණු ගොඩක්. ඒ පරමාණු ගොඩක් අපි ඒක ඇතුළේ බැලුවොත් ස්වභාවවල් හතරක් තියෙනවා. ඒ ස්වභාවවල් හතර තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ කියන්නේ ඕනම දෙයක තියෙන ස්වභාවවල් හතර ඔච්චරයි. එතකොට බලන්න මේ විදිහට මේ සම්මුතිය අපි නංගොත් දාගෙන හිටියට දැන් අපි හිතමු අපි දැන් මොහොද කියලා මොහොද හඳුනා ගන්නවා. ඉතින් ආදිකල්පික මිනිස්සු ඉඳලාම මොහොතට අපි ගඟ කියලා හඳුනාගත්තා නම් අද අපි මොහොත දැක්ක ගමන් කියන්නේ ගඟ කියලා. මේ දාගත්ත දේවල්නේ. එතකොට මේ සම්මුති දේවල් ලෝකේ හැම එකම වෙනස් වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් සියලු දේවල් වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගංගා ඇලදොල මහා පොළොව මහා මේරු පර්වතය මේ සියල්ලම වෙනස් වෙලා යන දේවල්. අන්න ඒකට කියනවා අපි සම්මුති. කියන වෙනස් වෙන දේවල්. බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගෙන් විචිත්‍ර ධර්මය සම්මුති ලෝකයට තමයි දේශනා කළේ. දැන් තථාගතයන් වහන්සේ පරමාර්ථය අවබෝධ කරගත්තට හැම වෙලාවෙම උන්වහන්සේ පරමාර්ථය කියන්න ගියාද? සම්මුතියේ පිහිටලා තමයි උන්වහන්සේ පරමාර්ථය දේශනා කළේ. දැන් මේක දන්නේ නැති අපේ සමහර බෞද්ධයෝ ටික දවසක් භාවනා කරලා අපි කිව්වොත් ඉතින් ඔබතුමා නැත්තම් මම කියලා මම නේ බණ කියන ස්වාමීන් වහන්සේ නමක් හැටියට මම පාවිච්චි කරොත් මම කියලා ඒ සමහර ඔය බෞද්ධයෝ කියන අති මම කියලා දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ මේක ඉතින් නාම රූප දෙකක් නේ සත්‍යයක් කියලා කෙනෙක් නැහැනේ ඉතින් පින්නතුනේ ඒක විතර ගැළපෙන දෙයක් නෙවෙයි මොකද බුදුරජාණන් වහන්සේ පවා සම්මුති ලෝකයක ජීවත් වුනේ උන්වහන්සේ කොච්චර මම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් අපි මේ සම්මුති ලෝකයේ ජීවත් වෙනකොට සම්මුතියෙන් තමයි ජීවත් වෙන්න ඕන. හැබැයි සම්මුති ලෝකයේ පරමාර්ථයෙන් ජීවත් වෙන්න ගියොත් ඒක උමුතුවක් වෙනවා. ඒක අනිත් අයට ඒක මහා උමුතු එකක් නේ. එහෙනම් මේ අවබෝධය කියන එක නිකම් බෝඩ් දාගෙන ප්‍රසිද්ධ කරන දෙයක් නෙවෙයි. එතකොට දැන් පින්නතුලට සම්මුතිය ඉතා හොඳින් තේරුණා. සම්මුති සත්‍යය. පරමාර්ථය කියලා කියන්නේ ඒක තමයි විශේෂයෙන්ම මේ ධම්ම කියන පදයට තම වටින්නේ. පරමාර්ථ ධර්ම තියෙන ලෝකේ. ඒ කියන්නේ අපි මොකද්ද කියේ පරමාර්ථ කියන එක වෙනස් වෙන්නේ නැති ධර්ම. වෙනස් වෙන්නේ නැති ධර්ම තියෙනවා පින්නතුනි හතරක්. ඒ හතර තමයි චිත්ත, চৈতසික, රූප, නිබ්බාන. ඔය හතර වෙනස් වෙන්නේ නැහැ. දැන් පින්නතුලට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක හරි වැඩක් නේ. හරි කතාවක් නේ. චිත්ත කියලා කොහොම චිත්ත වෙනස් වෙන්නේ නැද්ද කියලා. චිත්ත තරම් වෙනස් වෙන තවත් ධර්මයක් තියෙනවද? නෑ. හිත වහා වෙනස් වෙනවා. එහෙනම් කොහොමද මේක පරමාර්ථයක් වෙන්නේ? පරමාර්ථයක් වෙන්නේ සිතෙන් කෙරෙන වැඩේ වෙනස් වෙන්නේ දැන් හිතෙන් මොකද කරන්නේ? ඔව් සිතින් කරන්නේ විඥානනය. එන දැනගන්නේ අපි සිතින්. දැන් ඇත්තටම පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේක සිත් ගොඩක් විතරයි අන්තිමට බලපුවහම. දැන් අපි රූප දකිනවා කියලා කියන්නේ සිතක්නේ. ශබ්දයක් අහනවා කියන්නේ සිතක්. දැන් සිත නැත්තම් අපිට ශබ්දය ඇහෙයිද? ඇහෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න. අපි බරපතල කල්පනාවක ඉන්නවා. ගැඹුරෙන් මොකක් හරි දෙයක් ගැන කල්පනා කර කර ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟට ඇවිල්ලා ඇඟ හොල්ලනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා අහනවා. එහෙම අහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙමනම් හොඳට තේරුම් ගන්න මේ රූපයක් දකිනවා කියලා කියන්නේ සිතක්. ශබ්දයක් අහනවා කියලා කියන්නේ සිතක්. ආග්‍රහණයක් විඳිනවා කියලා කියන්නේ සිතක්. දැන් බලන්න අපි අසහියෙන් කෑවොත් සමහර වහනවා කාල වෙන මං කෑවද කියලා. ඒ කියන්නේ මොකද ඒ තරම් හිත තිබුණ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. එතකොට බලන්න රස විඳිනවා කියලා කියන්නේ හිතක් පහස ලබනවා කියන්නේ හිතක්. මේ ඔක්කොම සිත් ගොඩක් විතරයි. එතකොට මේ සිතේ ස්වභාවය තමයි අරමුණු දැනගන්න එක. සිතේ ස්වභාවය තමයි විඥානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ත උච්චති. මහණනේ විශේෂයෙන් දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානයේ සිත කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේක පරමාර්ථයක් උනේ කොහොමද? සිතින් කෙරෙන වැඩේ නම් වෙනස් වෙන්නේ නැහැ. සිතින් කෙරෙන්නම අරමුණු දැනගන්න එක විතරයි. අන්න ඒ නිසා පරමාර්ථයක්. ඊළඟට චෛතසික දෙවෙනි පරමාර්ථය. චෛතසික කියලා කියන්නේ මොනවද? සිතුවිලි. දැන් අපේ සිතේ පහළ වෙන සිතුවිලි තියෙනවා පින්නතුනි 52ක්. සිතුවිලි 52ක් තියෙනවා. දැන් බලන්න මේ ධර්මයේ කොච්චර මොනතරම් ගැඹීර විචිත්‍ර ධර්මයක්ද? සාමාන්‍යයෙන් කෙනෙකුට පහළ වෙන මේ ලෝකයේ සියලුම සත්වයන්ට බුදුරජාණන් වහන්සේ ඇතුළු ප්‍රධාන රහතන් වහන්සේලා ඇතුළු සියලුම සත්වයන්ට පහළ වෙන්නේ සිතුවිලි 52යි. තක්කෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට බලන්න දැන් මේක අද වෙනකන් අවුරුදු 2500 ගණනක් ගියා. කිසිම ප්‍රාඥෙක් පහළ වුණේ නැහැ නේ. නෑ සිතුවිලි 52යි නෙමෙයි 53යි කියලා එකක් වැඩි කරන්න බැරි වුණානේ. නෑ 52යි නෙමෙයි 51යි කියලා අඩු කරන්නත් බැරි වුණා. එතකොට මේ සිතුවිලි පරමාර්ථ වෙන්නේ ඇත්තම මේ ශ්‍රද්ධාව කියන්නේ සිතුවිල්ලක්, ඊදී කියන්නේ සිතුවිල්ලක්, සමාධිය කියන්නේ සිතුවිල්ලක්, ඊළඟට ලෝභ, ද්වේෂ ඔක්කොම පින්නතුන සිතුවිලි. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපිට මේ ඇඟට පේන එකක් නෙවෙයි. ඒක සිතුවිල්ලක්. ඊළඟට සතිය කියන හැම දෙයක්ම සිතුවිලි. එතකොට දැන් බලන්න මේ සිතුවිලි වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ලෝභ චෛත්‍යකේ ගන්නකො ලෝභය. මේ මේ ඔක්කොම ධම්ම. දැන් ධම්ම කියන තැන තමයි ශේෂ විග්‍රහ වෙන්නේ. සිතේ හට ගන්න දේවල් ඔක්කොම ධම්ම. ඒත් ලෝභ කියන මේ චෛත්‍යකේ මේ චෛත්‍යයෙන් කෙරෙන්නේම ලෝභ කරන එක. දැන් මේකෙන් පුළුවන් ද ශ්‍රද්ධාවක් ඇති කරගන්න. බෑනේ. ලෝභයෙන් ලෝභය විතරයි. ද්වේෂයෙන් ද්වේෂය විතරයි. ඊළඟට පින්නතුනි ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව විතරයි. එහෙමනම් මෙන්න මේක වෙනස් කරන්න බෑ කාටවත්. අන්න ඒ නිසා මේකට කියනවා පරමාර්ථ ධර්මයක්. චෛත්‍යික. ඊළඟට රූප. රූප කියන වචනේ තේරුමම ගත්තොත් රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූප රූප කියලා කියන්නේ පින්නතුනේ ද රූප කිව්වම දැන් අපිට පේන මේ හැම එකක්ම රූපනේ. ඇහැට පේන දේවල් විතරද රූප කියලා කියන්නේ? නෑ. ඇහැට පේන දේවල් විතරක් නෙවෙයි රූප කියලා කියන්නේ. කනට ඇහෙන ශබ්දත් රූප හැටියට තමයි ධර්ම උගන්වන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මේ කොහොම පින්නතුනේ රූප. ඒක රූප කියලා අපිට නිකන් එකපාරම හිතෙන්නේ මේ ඇහැට පේන දේවල් රූපේ. වත් රූප තමයි. ඒකට කියනවා රූප රූප කියලා. ඒක දෙක. ඒවා ඒකම වචන දෙපාරක් කියන රූප රූප ඇහැට පේනවා. එතකොට දැන් මේ රූප කියන එකේ තේරුමම රුප්පතිටිකෝ භික්කවි. ඒ කියන්නේ රුප්පනාර්ථ. කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු විසුණු වෙලා යන දේවල් තමයි රූප කියලා කියන්නේ. මේ රූප කියන්නේ වචනේම තේරුම එහෙම දැන් මනුස්ස රූපිකොත් මේක ඉතින් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවනේ. මේ ගොඩනැගිල්ල ගත්තොත් මේක ඉතින් තියෙන්නේ නැහැ. දැන් බලන්න අනුරාධපුර යුගයට යුගයට ගිහිල්ලා අනුරාධපුරයට ගියාම මේ කළු ගල් වලින් හදපුවා දැන් විනාශ වෙලානේ. නට්ටාවතේට වෙලා. එතකොට පින්නතර මේ ලෝකෙ හැම තියෙන දෙයක් නැහැ. හැම රූපේ ඉතින් රූප කියලා කියන්නේම කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු විසුණු වෙලා යන දේවල්. එහෙනම් කොහොමද මේක පරමාර්ථයක් උනේ? රූප පරමාර්ථයක් කියනවනේ. පරමාර්ථයක් උනේ අර මම මුලින් කිව්වා මේකට විච්ඡදේ. දැන් ඒක අපි නැවත වෙනත් උපමාවකින් කියමු. තව ටිකක් අපිට හොඳට උළුවට යන්න. දැන් මේ මහත්යන්ද කියන මේ කමිසයක්. අපි ඔකට කමිසෙයි කියලා කියනවා. ෂර්ට් එක කියලා කියනවා නේද? එතකොට දැන් ওই කමිසෙ මම කතුරක් කරන් කෑලි කෑලි කපනවා. කැපුවට පස්සේ ඔකට කමිසෙ කියනවාද? ඊට පස්සේ කියන්නේ රෙදි කෑලි. අර විදිහටම ඔක යන්න පුළුවන්. ඊළඟට රෙදි පටි වෙන්න පුළුවන්, නූල් වෙන්න පුළුවන්, පුළුන් වෙන්න පුළුවන්, දූවිලි වෙන්න පුළුවන්, පරමාණු වෙන්න පුළුවන්. ඊළඟට මේ පරමාණු ඇතුළේ තියෙන ස්වභාවවල් හතරක්. මොනවද ඒ ස්වභාවවල් හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මෙන්න මේ ස්වභාවවල් හතර. පින්නතුනි කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේක මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ වචනේ අපි පාවිච්චි කරනකොට තද ගතිය, වැగిරෙන ගතිය, තද නැත්තම් වැగిරෙන ගතිය එහෙම කියන්නේ නැහැ. අපි මේ වචනේ පාවිච්චි කරනකොට ස්වභාව හැටියට කියන්න ඕනේ. තද ස්වභාවයක්. ඒ වගේ වැగిරෙන ස්වභාවයක්. ඊළඟට මේකේ සීත උණුසුම් ස්වභාවයක්. වායු ස්වභාවයක්. මේ ස්වභාව හතර තියෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කුඩුපත්ම් කරලා ගත්තත් ඒවා කොච්චර දූලි පරමාණු බවට පත් කරත් ඒ වාගේ නොනශන ශක්ති ස්වභාවල් හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට බලන්න පින්නතුනේ මෙන්න මේ නිසා තමයි මේ රූප පරමාර්ථයක් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අර සම්මුති දාගත්ත නම් වෙනස් වෙන්න පුළුවන්. ගයක් ගත්තාම ගේ ඉතින් ඔය එක එක දේවල්ට එක එක නම් දාගෙන තියෙන ඒ කොහොම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පරමාර්ථය කියන එක සදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අවසාන පරමාර්ථය තමයි නිබ්බාන. නිර්වාණය. නිර්වාණය කියන එක පින්නතුන වෙනස් වෙන එකක් නෙවෙයි. මොකක්ද නිර්වාණය කියලා කියන්නේ? දැන් අපේ එකම ප්‍රාර්ථනාව නිවන. දැන් pāli භාෂාවෙන් එක නිබ්බාන කියනවා. සංස්කෘත භාෂාවෙන් නිර්වාණය කියනවා. සිංහල භාෂාවෙන් නිවන කියනවා. ඉතින් අපේ අයට ගොඩාක් මේ නිවන ප්‍රියයි. නිවන් සප ලැබේවා කියනකොට බණ ඇහුවේ නැතත් මිනිස්සු සාදු කියනවා. ඒතර මොකද්ද මේ නිවන කියලා කියන්නේ? නිවන කියලා කියන්නේ දැන් අපි ඒක හොඳට තේරුම් අරන් තියෙන්න ඕන. දැන් සමහර මිනිස්සු නිවන් සප කියනකොට සාදු සාදු කියනවා. ඊළඟට ආය උපදින්නේ නැහැ කියනකොට පිච්ච තෑල මෑලි කරනවා. ඒ කියන්නේ අපේ අයට නිවන් දකින්නත් ඕන නැවත උපදින්නත් ඕන එහෙම මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ මේ සංසාරයේ පිළිබඳව මේ දුක් ගොඩ පිළිබඳව කිසිම යථාබෝධයක් නැහැ. ඒ නිසා තමයි එහෙ වෙන්නේ. ඒකනේ දැන් සාමාන්‍යයෙන් අපි සුබපතනකොට කෙනෙකුට ජීවත් වෙලා ඉන්න කෙනෙකුට නිවන් සමව අපි ලිපියක එහෙම පැතුවොත් නේද? දැන් නිවන් සපල පතනවා කියලා කියන්නේ ඒ සාමාන්‍යම සමාජ මාධ්‍යවල එහෙම ඒ ගැරහීමක් කියලා හිතන්නේ. අපේ කතාවට නිවන් සුව පැතුවා. කොච්චර වැරදිද කියලා කියනවා. <laughs> ඉතින් නිවන් සුව පතන එක හොඳයිනේ. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ සමහර අය හිතන්නේ මේ නිවන කියන්නේ මරණයට පස්සේ මේ වැඩි හිටියෝ පවා. මේ අය එහෙම කියන එක නෙවෙයි. අර ධර්මයේ කතා කරන යෝගයා එක දවසක් අපේ මේ ස්වාමීන් වහන්සේ නමක් අපිට උන්වහන්සේ මේ අනුශාසනා කළා මේ ඊපෙරේද මේ දායකයන්ට දාන ගෙනා පිරිසකට. එකම බුදු පෙරහැරක් වෙලා අපට එකටම නිවන් දකින්න ලැබේවා කියලා. එතන ආපු මේ සාමාන්‍ය මහත්මේ කියලා තියෙන උන්වහන්සේ ටිකක් වයසයි අවුරුදු 50ක 50ක් විතර ඇති. අනේ හාමුදුරනේ අපි එකට නෙමෙයි මේක දෙපාරකට වෙනවා නම් හොඳයි. කියලා මේ මිනිස්සයා කියලා තියෙන මේ තරුණ අවුරුදු 40ක විතර මිනිස්සෙක්. ඉතින් මේ හා ස්වාමීනාන්තය වලු ඒ මොකද මහත්ය හැම කියන්නේ කියලා. නැත්නම් ඔබ වහන්සේට වඩා අපි ටිකක් තරුණයිනේ ඉතින් ඒකට වහන්සේ මැරෙනකොටම අපවත් වෙනකොටම අපිට බෑනි මැරෙන්න. එතකොට බලන්න මොන තරම් ඉතින් මැරුණට පස්සේ ලබන දෙයක් හැටියට තමයි මේ ඈතක නෙමෙයි දැන් මේ සතියක් ඇති මේ කතාව වෙලා. එතකොට බලන්න මේ නිවන කියන එක හරියට අපි අර්ථ කියන්න දන්නේ අපි නොයෙක් නොයෙක් ඒවා කියනවා ඉතින්. නමුත් අපි මේකේ අර්ථය හරියටම දැනගන්න ඉපේ. මොකද්ද නිවන කියන්නේ කියලා. එහෙනම් මුලින්ම තේරුම් ගන්න මේ නිවන කියන එක අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ඇත්තන්ට මොකක් හරි ඔළුවේ අමාරුවක්, කිසි අමාරුවක්, බඩේ රුදාවක් මොකක් හරි හැදුනට පස්සේ අපි පොඩි පොඩි ඖෂධ ගන්නවා. මට ඇහිලා තියෙනවා සමහර අය කියන අම්මෝ පුදුම ඔළුව කැක්කමක් තිබ්බේ. යන්තම් මේ පෙනඩෝල් දෙකෙන් හරි ගියා. දැන් නම් මට නිවන් දැක්කා වගේ කියලා කියනෝ නේද? ඒත් ආයෙ ඔළුව කැක්කුම් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එහෙම එකක් නෙවෙයි මේ නිවන. ඒකයි අකුප්පා කියලා කියන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අකුප්පා කියලා කියන්නේ වෙනස් වෙන්නේ එතකොට පින්නතනේ අපේ නිවන කියන එකේ අර්ථය තේරුම් ගනිමු. නිවන කියන එකේ අර්ථ රාශියක් තියෙනවා. ඒකෙන් අර්ථ දෙකක් අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕන. පළවෙනි අර්ථය තමයි නිවීම අර්ථයේ නිවන කියලා කියනවා. අනිත් අර්ථය තමයි තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. එතකොට පින්නතුනි අපි නිවීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ දැන් මේ ලෝකේ මේ තිස් තලයේම පින්නතුණ ගිනි ගන්නවා. ගිනි ජාලා 11ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මොනවද ඒ ගිනි ජාලා? ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපාය, උපායාස ගින්න මෙන්න මේ ගිනි. ඊළඟට රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. මෙන්න මේ කියන ගින ජාලා 11න් මනුස්ස ලෝකේ පිච්චෙනවා, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් අපාය හැම තැනම පින්නතුනි ගිනි ගන්නවා. බ්‍රහ්ම ලෝකෙත් නැහැ කියන්න බෑනේ. නැවත ආයතක් කරා යනවා. එහෙමනම් මේ ගිනි ගැනීම මේ දාහය නැති එකම තැන තමයි නිවන. බලන්න එහෙම කිව්වහම නිකන් හරි සතුටකුත් දැනෙනවා. අනේ කිසිම දාහයක් නැති කිසිම ගිනි ගැනීමක් නැති කිසිම කලබලයක් නැති මහා පුදුම ක්ෂේම භූමියක් තමයි නිවන. ඒතර නිවේ මාර්ථයෙන් නිවන කියලා කියන්නේ ඒක. ඊළඟට ප්‍රශ්නාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ පින්නතුණින් මේ තෘෂ්ණාව කියන එක අපි තේරුම් ගන්න ඕන මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට දැන් අපිට අපි ආශා කරන කැමැති කැමැති දේවල් ලැබෙනවා කියලා කියන්නේ අපට නිකන් මහ ලොකු සැපයක්. එහෙම නෙමෙයි. අපි කැමැති දේවල්, කැමැති මිල මුදල්, කැමැති දුවදරුවෝ, කැමැති ගෙවල්, දොරවල් මේවා පින්නතුනේ ඕනම පුහුතුන් කෙනෙකුගේ ඒ කාය ඉලක්කය මේවා. හැබැයි මේවාගේ ස්වභාවය තමයි කැමැත්තේ ස්වභාවය තමයි ලස්සනට හදපු අයිසින් දාලා ඊළඟට හොඳ සුවඳට රසට හදපු කේක් ගෙඩියක් හැබැයි මේ කේක් ගෙඩියට දාලා තියෙන්නේ වස ඒතර මේක සුවඳ තියෙනවා ලස්සන තියෙනවා පෙනුම තියෙනවා කෑවොත් මැරෙනවා අන්න ඒ වගේ එකක් තමයි මේ තෘෂ්ණාව බලන්න දැන් මේ පින්නතුල්ලාම නිකන් හිතලා බලන්න මේ ඇත්තන්ගේ ජීවිතවල මේ ජීවත් වෙච්ච කෙටි කාලය තුල යම්බඳු දුකක් විඳනවා. ඒ සෑම දුකක්ම විඳලා තියෙන පින්නතුනි මේ කැමැත්ත නිසා. කැමැත්ත නැත්තම් කවදාකවත් අපි දුක් විඳින්න වෙන්නේ නැහැ. දැන් පින්නතුන් අහලා තියෙන අර භද්‍රක ගාමිනී භද්‍රක ගාමිණී ඇවිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාගතුන් වහන්ස මට දුකේ හට ගැනීම කියලා දෙන්න. දැන් ගිහියෙක් කැටියට අහපු ප්‍රශ්නේ හරි වටිනවා. ඒ වෙලාවේ භද්‍රක ගාමිණීට බුදුරජාණන් වහන්සේ ලොකු දේවල් කියන්න කියේ නැහැ. උන්වහන්සේ වදාළ භද්‍රක මම ඕක තෝරන්නම් ඔය ඉන්න ආසනයේදීම ඔක තේරුම් ගන්න. භද්‍රකෙන් අහනවා ඔයාගේ ගම මේ උරුවෙල කප්ප කියන ගම නේද? එහෙමයි භාගතුන් වහන්සේ මගේ ගම උරුවෙල කප්ප ගම. මේ ගමේ ඉන්නවද කවුරු හරි පිරිසක් ඒ අයට කරදරයක් වුණොත්, පීඩාවක් වුණොත්, කොටිම මරණයක් වගේ දෙයක් වුණොත් ඔයාට ගොඩාක් දැනෙන ඔයාට දරා ගන්න බැරි පිරිසක් ඉන්නවද? එහෙමයි ස්වාමීනි. සමහර පිරිසක් ඉන්නවා. ඒ අයට කරදරයක්, පීඩාවක්, මරණයක් වුණොත් මට දරා ගන්න බෑ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන හොඳයි ඔය මුරුවෙල කප්ප ගමේම ඉන්නවද? එහෙම කරදරයක් පීඩාවක් මරණයක් වගේ දෙයක් වුණොත් ඔයාට ගාණක් නැති අයෙක් ඉන්නවද? එහෙමයි ස්වාමීන් ඕන තරම් ඉන්නවා. ඒ අය ඉතින් මට උන්නත් එකයි මලත් එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා ඉතින් හරි කතාවක් නේ. උරුවල කප්ප ගමේ ගම් ප්‍රධානයා ඔබ. ඒතර මේ ගමේ ඉන්නවා පිරිසක් ඒ අයට කරදරයක් වුණාම ඔයාට රිදෙනවා. තව පිරිසකට මොනවා වුණත් එකයි, වුණත් එකයි, මලත් එකයි කියනවා. ඒක මොකක්ද ඒකට හේතුව? භද්‍රක බොහෝම ඥානවන්තයි. එයා කියනවා ස්වාමීනි පිරිසකට කරදරයක්, බාධාවක්, හිරිහරයක්, පීඩාවක් වෙනකොට, කොටිම මරණයක් වගේ දෙයක් වෙනකොට මට දැනෙන්නේ ඒ අය කෙරෙහි මගේ සිතේ තියෙන චන්දරාගේ කැමැත්ත ඒ කැමැත්ත නිසා තමයි මට මේ දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදන අන්න ඕකයි ධර්මය. ඉතින් එහෙමනම් බලන්න මේ ඇත්තන්ට උනත් මේ ජීවිතයේ කැමැත්ත මුල් කරගෙන තමයි සෑම දුකක්ම හටගෙන තියෙන්නේ. දැන් බලන්න කොහේ රටක දැන් බෝම්බයක් පත් වෙනවා. තමන්ගේ දරුවෙක් ඒ රටේ ඉන්නවනම් ඔන්නපත් වෙනවා මෙහි. තමන්ගේ කෙනෙක් තමන්ට කිසිම ගාණක් නැහැ කවුරුත් නැත්තම්. එහෙමනම් මේ කැමැත්ත මුල් කරගෙන තමයි අපි මේ දුක් විඳින්නේ. එතකොට පින්නතුනේ දැන් මේ තෘෂ්ණාව කියන එක හරි භයානක දෙයක්. මේ තෘෂ්ණාව නිසා තමයි අපි නැවත නැවත මේ සංසාරේ ඉපදි ඉපදි මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. එතකොට බලන්න මේ තෘෂ්ණාව නැති කිරීම නිවන කියනවා. දැන් මේක අපි පද වශයෙන්ම දැනගත්තොත් pāli භාෂාවෙන් වාන කියලා කියන්නේ තෘෂ්ණාවට. වාන. එතකොට දැන් ඉස්සරහට නියන්නත් දැම්මහම ඒකට අපි කියනවා ප්‍රතිෂේධාර්ථ නිපාතයක් කියලා. දැන් බලන්න අපි සිංහල භාෂාවේ උනත් වරද නියන්නත් දාපුවහම වරදක් නෑ නිවරද. ඒ වගේ දැන් මෙතන වාන තෘෂ්ණාව නියන්නත් දාපුවහම තෘෂ්ණාව නෑ. ඒතර නිවාන කියලා අපි ඔක කියන්නේ නෑනේ නිබ්බාන කියලා කියන්නේ. ඒතර මේ වායන්නේ ඇතුලේ මම මේ සොරේ කඩලා ඔක්කොම පෙන්නන්නේ. එතකොට අපිට මේක කවදාවත් අමතක වෙන්නේ නෑනේ. නැත්තම් නිවන් සැප නිවන් සැප කිව්වට මේක තේරෙන්නේ නෑ. ඒතර මේ වායන්නේ තියෙන සොරයක් ආයන්න. දැන් අපි ඉංග්‍රීසි භාෂාවේ නම් සමන් කියලා කිව්වොත් SA ඒ අකුර තමයි සොරේ. නමුත් සිංහල භාෂාවෙන් අපි දන්නවා යකුර ඇතුළෙම තමයි ස්වරය තියෙන්නේ. වායන්නේ තියෙන ස්වරය තමයි අල්වයන්න. අල්වයන්නයි ආයන්න තමයි ස්වරය. ඒතර අපි මේක වෙන් කරගන්නවා. වෙන් කරගෙන අල්වයන්නට අල්බයන්නක් ආදේශ කරනවා. ආදේශ කරලා ඒ අල්බයන්න දෙකක් කරන එකට අපි කියනවා ව්‍යාකරණ අනුව දෙත්ව කරනවා කියලා. ඒ අල්බයන දෙකට අර තියෙන ආයන්න පමුණවනවා. ඒතර නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියලා කියන්නේ ඒතර මොකක් නිසාද? තෘෂ්ණාව නැති කිරීම අර්ථය. එහෙමනම් පින්නතුනේ මේ தত্ত্বයටපත් වුණාට පස්සේ මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේක තමයි සතර පරමාර්ථ. මේ සතර පරමාර්ථ වලින් අද අපි කාලයේ පමණින් මේ ධම්ම කියන වචනයත් ඉස්මතු වෙන විදිහට චිත්ත පරමාර්ථය පැහැදිලි කරලා දෙන්නම්. ඒතර ඒකේ දෙන ත්‍රිචිතක තමයි අත්‍තරම ධම්ම ධම්ම කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම දැන් මේ පංචස්කන්ධය ගත්තත් එහෙමයි. රූප කියලා කියන්නේ මේ අපට පේන්න තියෙන අපේ ශරීර කෝඩෝ කියමුකෝ. ඊළඟට මේකෙන් තින් රුප්පටි රුප්පනාර්ථය කැඩලා බිඳිලා විනාශ වෙලා අනර්ථයෙන් රූපය. මේකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඊතුරු මේ පංචස්කන්ධයේ ඊතුරු හතරම ඇත්තරම දැන් අපි නාම රූප වශයෙන් බෙදුවොත් නාමස්කන්ධයට තමයි වැටෙන්නේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඒතර දැන් බලන්න අපි මේ ධම්ම කියන ටික ගත්තොත් දැන් පංචස්කන්ධ වශයෙන් රූපය දැන් අපට තේරෙනවානේ. වේදනාව. වේදනා කියලා කියන්නේ එතකොට චෛතසිකයක්. සිතුවිල්ල. වේදනා ස්කන්ධය කියලා කියනවා කියන ලොකු දෙයක් නෙමෙයි වේදනාව. හැබැයි බලපුවහම මේක ඇති දෙයක් නෑ. මේක තියෙන්නේ මොකද්ද? සිතුවිල්ලක් විතරයි. ඊළඟ සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නවා. ඒකත් සිතුවිල්ලක්. ඒවා ධම්ම. ඊළඟට පින්න තුනේ ඊතුරු චෛතසික 50ම සංස්කාර. චේතනාව මුල් කරගෙන තියෙන සද්ධාව කියන්නේ සංස්කාරයක් සීලය කියන්නේ සංස්කාරයක් හැම දෙආර්ය ස්ථාංග මාර්ගය කියන්නේ සංස්කාරයක් සංස්කාර කියන එක තේරුම මොකක්ද හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල් ඒතර මේ හැම දෙයක්ම සංකාර එහෙමනම් අපි දැන් මේ චිත්ත පරමාර්ථය ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් දැන් මේ වෙලාවේ හැටියට පින්නතුනේ අපි අපේ ජීවිතේ කුසල් සිද්ධ වෙනවා අපි සිද්ධ වෙනවා නේ අපි කුසල් සිද්ධ කරගන්න ඕන සාමාන්‍ය නිරතුරුවම අකුසල් සිද්ධ වෙනවා ඊළඟට මේ දෙක තමයි අපෙන් බොහොම තුර සිද්ධ වෙන ඇලීම සහ ගැටීම මේ අකුසල් පැත්තෙන් අපි ගත්තොත් අකුසල් පැත්තෙන් ගත්තොත් අපි විතක ලෝභ කරනවා තව විතක ද්වේෂ කරනවා කි මොහේ මුලාව ඒ අනිවාර්යයෙන්ම ලෝභයටත් මෝහය එකතු වෙනවා ද්වේෂයටත් මෝහය එකතු වෙනවා අපි දැන් බලමු දැන් මේ ධම්ම කියන පදේ ගත්තොත් මේක මේ කියා නිම කරන්න බැරි තරම් පදයක් මේ මුළු ධර්මස්කන්ධේම මේකේ තියෙනවා ඒ නිසා තමයි මම මේ චිත්ත පරමාර්ථය අපි කාටවත් බොහොම ප්‍රයෝජනවත් වෙන නිසා මම මේ ටික මේ විශේෂයෙන් මතක් කරන්නේ. අපේ සිත් තුළ ඇති වෙනවනේ ලෝභය. ඒතර ලෝභය මුල් කරගෙන අපේ අතින් ගොඩාක් අකුසල සිද්ධ වෙනවා. දැන් ලෝභය මුල් වෙලා කොච්චර අකුසල සිද්ධ වෙනවද නේද? සමහරලාට ප්‍රාණඝාතේ. දැන් ප්‍රාණඝාත කරන අවස්ථාව දේශ වුණාට ලෝභයේ මුල් වෙලා ප්‍රාණඝාතය කරන්න පුළුවන්. අපි හිතමු දැන් කෙනෙකුට සතෙක් දැක මස් කන්න ආසයි කියනවා. ඒකට ලෝභය ඇති වුණා ඒ සතා මරණ වෙලාවේ ද්වේෂය ඇති වුණා. ලෝභය මුලින් ඇති වෙලා තමයි ඊළඟට ද්වේෂය ඇති වුනේ. එතකොට දැන් බලන්න අපිට සාමාන්‍යයෙන් ලෝභය ඇති සොරකම් කිරීම කෙලින්ම ලෝභය මුල් වෙලා. ඊළඟට කාමයේ වර්ධව හැසිරීම ලෝභය මුල් වෙලා. ඒතකොට මේ වගේ මත්පැන් පානය ලෝභය මුල් වෙලා කෙරෙන්න පුළුවන්. ඒකට දැන් බලන්න මේ ලෝකේ ලෝභයේ මුල් වෙලා පින්නතුනේ ඕන තරම් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මොන අකුසලයේ සිද්ධ වුණත් ඒ අකුසල් සිද්ධ වෙන්නේ සිත් අටකේ. හැබැයි මේ සිත් අට කිව්වට අපිට සිත් හතරයි නැතන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. සිත් අටක් කියලා තිබ්බට ඒක හතරයි. මොකද සෝමනස්ස උපේක්ෂා කියන දෙක ඒ තරම් තීරණාත්මක නැහැ. සමහරු ප්‍රകൃතියෙන්ම සොම්නස් පුජ්‍යල ඉන්නවනේ. සමහරු ප්‍රകൃතියෙම මොනවා වුණත් යා උපේක්ෂා. එතකොට දැන් ඒ නිසා ඇත්තටම මෙතන සිත් හතරයි අපි තේරුම් ගන්න ඕනේ. ඒකට බලන්න ලෝභයේ මුල් වෙලා අද මේ ලෝකේ කොච්චර අකුසල ධර්ම වෙනවද? ඒ සෑම අකුසල ධර්මයක්ම වෙන්නේ සිත් හතරක් මුල් වෙලා. සිත් හතරයි මේකට යන්නේ. ඇත්තටම පින්නතනේ මේ මේ සිත් හතර තේරුම් ගත්තාම මම හොඳටම ගන්න දෙයක් ලෝභ සිතක් ඇති වෙනකොට සිතයි මතක් වෙන්නේ. මට නම් එහෙම වෙනවා. දැන් ලෝභයක් ආපකම මේ අහවල් සිත ආවේ කියලා අපි දන්නවා. මොකද ඒ සිත පිටින්ම අපි දැනගත්තාම අපි දන්නවා දැන් මෙතන මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් බලන්න මේ සිත හතර සෝමනස්ස සහගත, දික්ටිගත සම්පයුක්ත, අසංකාරික සිත. දෙවන සිත සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත. තුන්වෙනි සිත සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඊළඟට මම පින්නතරට පුංචි දෙයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මස්කන්ධ තියෙනනේ 84000ක්. ඒ 84000න් ධර්මස්කන්ධ 21000ක් විනය පිටකයට. ධර්මස්කන්ධ 21000ක් සෝත්‍ර පිටකයට. ඉතුරු 42000ම අභිධර්ම පිටකයට. හැබැයි පින්නතුනේ අභිධර්ම පිටකයේ උත්තර විශාල වුණාට අභිධර්ම පිටකයේ පද තියෙන්නේ 290යි. සාමාන්‍ය ණය ක්‍රමයක් තියෙනවා. ඒ ණය ක්‍රමය තමයි මේක අල්ලගෙන හරි ගණිතය වගේ. මේක ඉතින් හරිය ඥානයක් තියෙන්න ඕනේ මේක අල්ලගෙන යන්නේ. ඉතින් ඒක ඇත්තටම දැන් බලන්න මෙච්චර පරම ගාම්භීර ධර්මයේ මහා ලොකු පද ගොඩක් නැහැ. පද තියෙන්නේ බොහොම පොඩ්ඩයි. හැබැයි එකම දසණයෙන් වෙනස් වෙන ණය ක්‍රම තියෙනවා. ඒ ටික තමයි අපි අල්ලගන්න ඕන. එතකොට දැන් මේ සිත් එකේ උනත් බලන්නකෝ දැන් එකම වචන ටිකනේ කියවුනේ. පොඩ පොඩ වෙනස් වුණා. දැන් බලමු පළවෙනි සිත සෝමනස්ස සහගතයි, ditthිගත සම්පූර්ණ සංකාරිකයි. ඒ කියන්නේ දැන් මොන තමන්ගේ හිත සොම්නසෙන් තියෙනවා. දැන් ලෝභ කරන දෙයක්. දැන් කෙනෙක් කාමයේ වර්ධනය හැසිරෙන්න යනකොට තියෙන හිත සොම්නස්නේ. සමහරවම් ප්‍රകൃතියම සොම්නස්. අපි හිතමු දැන් මම එක උදාහරණයක් මේ ගන්නෙ. දිට්ඨිගත සම්පයුක්තයි. ආ, නිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. අපි දෙන්න කැමති නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ගොඩක් අය සමාජය කියන්නේ එහෙම. එහෙම කාටවත් කරදරයක් නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න දිට්ඨිගත සම්පයුක්තයි. ඒ කියන්නේ තද මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. අසංකාරිකයි තමන්ගේම කැමැත්තෙන් අකුසලයේ කරනවා. දැන් බලන්න හොරකමට ඔන්න දැන් හොරකම් කරන්න ගොඩාක් වස්තුව තියෙනවා. එයා කල්පනා කරනවා ආ මෙතන මහා ගොඩක් තියෙනවනේ සල්ලි. මේ මිල මුදල්. ඉතින් මෙතනින් ටිකක් ගත්තට මොකද වෙන්නේ? ආන්න දෘෂ්ටි වරද්ද ගන්නවා. දෘෂ්ටි වරද්දගෙන එකපාරම හොරකම් කරනවා. දැන් සමහරු කියන්නේ ඇමතිතුමා මෙච්චර ගන්නවා නම් සභාපතිලා මෙච්චර ගන්නවා නම් අපි ගත්තට මොකද වෙන්නේ කියලා නේද? අර බලන්න දෘෂ්ටිය වරද්දගෙන හොරකම් කරනවා පළවෙනි හිත. එතකොට දැන් කෙනෙකුට මේ සිත ගැන අවබෝධයක් තිබුණා නම් යමක් කරන්න යනකොට සිතයි මතක් වෙන්නේ. මෙන්න මේ සිත තමයි දැන් පහළ වුනේ කියලා. ඔන්න පළවෙනි හිත. දෙවෙනි හිතේ චූට්ටයි වෙනස් වෙන්නේ. අර විදිහටම සෝමනස්සෙත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය ප්‍රශ්නයක් නෑ මෙතනින් ගත්තට. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. හැබැයි පසු බහිනවා. පසු බහිනකොට අපි හිතමු ඕන දැන් කෙනෙක් පසු බහිනකොට ගෙදර ඉන්න නෝනා කියනවා ඔහොම කරන්න බෑ අපිටත් ළමයි ඉන්නවා. ඉතින් බලන්න ඔතන වැඩ කරලා අහවල් අය කොච්චර හැදිලා ඉන්නවද? ඔයා තමයි එකම තැන කියලා අර පොහොර දානවා. එහෙම වෙනවන්නේ. අන්න පසු බෑලා අකුසලේ කරනවා. ඒකට තමයි සසංකාරික කියලා කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ චෝටි සියුම් වෙනස පවා දැක්කා. සිය කැමැත්තෙන්ම කරන අවස්ථාවක් දැක්ක පොඩ්ඩක් පසු බැහැර කරන අවස්ථාවක් දැක ඒක තමයි දෙවෙනි හිත. තුන්වෙනි හිත මොකද්ද? සෝමනස්සේ අර විදිහම කියනවා. හැබැයි එතන දික්තිගත විප්‍රයුක්තයි. ඒ කියන්නේ එතන මිත්‍යා දෘෂ්ටිය නැහැ. මිත්‍යා දෘෂ්ටිය නැතුව සිය කැමැත්තෙන් අකුසල් කරනවා. ඒකෝර සම්මාදිට්ඨිය කියලටම තෝරන තරම් අකුසල් වෙන්න පුළුවන්. ඒක පින්නතර මෙහෙමයි. දැන් බලන්න සමහරු ලෝභකමට බොනවා. විවාහම අපි එහෙම දැක්කම අපි කියලා තියෙනවා මම අත්දැකීමෙන් මම දන්නවා. ඔය බොන මිනිස්සුන් කියවම ඕක කොතර නරක වැඩක්ද ඌ හාමුදුරනේ අපි දන්නවා මේක මහා පාප වැඩක් මේක. කරන්න දෙයක් නැහැ. ඒතර මිනිහා මේක පාපයක් කියලා දැනගෙන තමයි කරන්නේ. එහෙම කරන අකුසල් කරන මිනිස්සු නැද්ද? හොරකම් කරන මිනිස්සු බලන්න සමහරු අනේ හාමුදුරනේ තමයි මේක දන්නව හොඳ නැති වැඩක් කියලා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියලා අර අකුසලේ කරනවා. සිය කැමැත්තෙන්. කාමයේ වරද වැතිරීම උනත් ඒ වෙන්න පුළුවන්. ඒතර කර්මය කර්මඵලයේ දන්නව නමුත් කරනවා. ඊළඟට හතරවෙනි හිත ඕකමයි සෝමනස්ස කියනවා සම්මාදිට්ඨියට තියෙන යා දන්නවා මේක කරන එක වැරදි. නමුත් පොඩ්ඩක් පසුබහැලා කරනවා. ඔන්න සිත් හතර. එතකොට බලන්න පින්නතුනේ ඕක මතක තියාගන්න ලේසියිනේ. සිත හතරයි තියෙන්නේ. එතකොට මේ ලෝකේ අපි ලෝභ කරනවා නම් ලෝභ කරන්නේ මොන විදිහේ ලෝභයේ මුල් වෙලා අකුසලයක් සිද්ධ වුණත් ඔය දැන් දස අකුසල තියෙනවා නොඑක් විදිහට අකුසල විග්‍රහ කරලා තියෙනවා මොන දේ වුණත් ලෝභ කරන්නේ ඔය සිත් හතරෙන් පමණයි. ඌට වඩා කාටවත් වෙන සිත් නෑ ලෝභ කරන්නේ. ඊළඟට පින්නතුනේ අපිට ලෝභය විතරක් නෙවෙයිනේ අපිට ඇති වෙනවා ද්වේෂය. තරහත් තියෙනව නේද? එතකොට අපිට තරහ ඇති වෙන සිත් තියෙන දෙකයි. ඒකට කියනවා දෝමනස්ස සිත් දෙක. අපි සිත් දෙකක් ඉස්සෙල්ලා දැනගෙන ඉමුකෝ. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත. ඇත්තටම මේ අභිධර්ම පිටකයේම පින්නතොනේ හොඳට කල්පනා කරොත් විග්‍රහ වෙන්නේ මේ අද මේ මාත්‍රකාව කියන්නේ ධම්ම කියන කාරණේ. මනෝපුබ්බංගමා ධම්මක මනස සිත ඒ සිත ක්‍රියාත්මක වෙන්න බෑ මේ ධර්ම නැත්තම්. ඒකනේ ඒකුප්පාද නිරෝධ. එක තමයි උපදින්නේ. දැන් සිත නැතුව චෛසික වලට උපදින්නත් බෑ. චෛසික නැතුව සිතට උපදින්නත් බෑ. ඒතර මේ දෙගොල්ලොම එකට තමයි යන්නේ. දැන් සිත කොහොමද පවතින්නේ? සිතුවිලි නැතු. මේක හරියට අර මේ එක එක ධාතු එකතු කරලා අපි කසාය හදනවනේ. ඔය නොයෙක් ධාතු දාලා කසාය හදන වතුරයි කසා මේ බෙහෙත් වර්ගයි. මේක හොඳට අත එකට හින්දුවට පස්සේ වතුරයි කසාය වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මේක පින්නතුනේ මේ චිත්තයිචික කියන්නේ එකටම යන දෙයක්. එතකොට දැන් බලන්න දැන් මෙතන ද්වේෂය කියලා කියන්නේ අර තරහා කියන සිතුවිල්ල ආපු ගමන් අර හිත දෝමනස් වෙනවා. ලෝභ කියන চৈতසික ආපු ගමන් ඒක ලෝභ සිත් බවට පත් වෙනවා. එහෙනම් මෙතන දේශය දේශ කරන සිත් දෙකයි. අපි දැන් මේ සිත් දෙක කිව්වා. පින්නතුනේ අපිට කේන්තියන්නේ. දැන් අපිට ලෝභයක් ඇති වෙන්න නම් හේතුව තමයි අරමුණක් සුභ වශයෙන් ගන්නවා අයෝනිසෝ මනස්කාරයත් එක්ක. සා හොඳයි ලස්සනයි. අන්න සුභ අරමුණේදී තමයි ලෝභය ඇති වෙන්නේ. කවදාවත් අප්‍රිය කරන අරමුණේ ලෝභයක් ඇති වෙනවද? නැහැනේ. ඒ වගේ අපිට තරහ ඇති වෙන්නේ ගැටෙන අරමුණේ. හොඳට හිතලා බලන්න මේ පින්න තුනට කවදාවත් තරහ ගිල්ලා තියනවද කියලා නිකන් අරමුණක. ගිල්ලා තියනවද? නැහැනේ. දැන් අපි හිතමු ගෙදර මහත්යයි නෝනා ඉන්න බිරිඳයි ස්වාමියා. බිරිඳ හිතන පතන විදිහටම මහත්ය ඉන්නවනම් බිරිඳ හිතන විදිහට ගෙදර වැඩ කරනවා. රැකියාවට වෙලාවට යනවා, වෙලාවට එනවා. දරුවන්ගේ වැඩ කරනවා, ගෙදර වැඩ කරනවා. බිරිඳ කැමති විදිහට මහත්ය අඳිනවා, පළඳිනවා. කතා බහත් නෝනට ඕන විදිහටම කෙරෙනවා නම් අර නෝනට මහත්යා නිසා කේන්තියක් ඇයිද? යන්න හේතුවක් නැහැ ඉතින්. යටෙන් අරමුණක් නැහැ නේ. එහෙමනම් අපිට කේන්ති යන්නෙම ගැටෙන අරමුණක් හම්බුනහම. එහෙනම් ඉවසීම කියලා කියන්නේ පින්නතුනි ගැටෙන අරමුණේ නොගිටී ඉඳීම. දැන් සමහරුන්ට තමන්ට ගැටෙන අරමුණක් නැති තාක් ඕනම කෙනෙක් සාන්තුවරේ තමයි. ඒ ඉතින් ගැටෙන අරමුණක් නැත්තම් ඉවසගෙන ඉන්නවා. හැබැයි බලන්න ඕන ගැටෙන අරමුණක් හම්බුනහම යාගේ ස්වභාවය. එතකොට අපි කේන්ති ගන්න සිද්ද එක බලමු ටිකක්. දෝමනස්ස සහගත පටික සම්පයුත් අන්න. පටික සම්පයුත් කියන්නේ ගැටෙන අරමුණක් හම්බෙනවා. එතකොටම හිත දුම්නස් සහගත වෙනවා. කපාරම කේන්ති යනවා. දෙහෙම කේන්ති කියලා නැද්ද අපට? අපට එහෙම කේන්ති කියලා තියෙන නිසා ඒ කේන්ති ක්‍රියාත්මක වෙලක් තියෙනවා. නේද? එහෙම එකපාරම ඔන්න ගැටෙන අරමුණක් හම්බුනා. කියන්නේ ඊට පස්සේ මොකද? කවුරු ගැහුවොත් මොකද පොඩ්ඩක් කේන්ති කියන්නේ නෑ නෑ මට කේන්ති කියන්නේ මට අසාධාරණේ පෙන්වන්න බෑ. එතකොට බලන්න පින්නතුනේ අර ගැටෙන අරමුණේදී යට එකපාරම කේන්ති යනවා. අරමුණක් ගැටෙන අරමුණක් තියෙන්න ඕන. දෙවෙනි හිත තමයි අර විදිහටම ගැටෙන අරමුණක් හම්බෙනවා. හිත දුම්නස් වෙනවා. හැබැයි ටිකක් පසු බහැලා කේන්ති ගන්න. එහෙමත් වෙනවනේ. දැන් අපි හිතමු ඔන්න දැන් කෙනෙක් Tamanට මොන හරි වැරද්දක් කරපු කෙනෙක් හම්බ වෙනවා. හම්බ වෙනකොට දැන් හම් ගැටේ අරමුණක් හම්බුණා. එතන Tamanගේ බිරිඳ ඉන්නවා කියමුකෝ අපි. මේක තේරුම් ගන්නයි මම මේ හැම වෙලෙම බිරිඳ අල්ලගන්නේ. එතකොට දැන් ඔන්න දැන් මේ මිනිස්සයා මහත්මයා ඉතින් කරබාගෙන ඉතින් බිම් බලාගෙන යනකොට නෝන අවශ්‍යන වර්ග. කොහොම පුළුවන්ද? කොහොම ගියොත් නිවටෙක් කියලා හිතයි. අපිට ඔය මිනිස්සයා කොච්චර වැරදි කරාද? අර කරපු වැරදි මුල්ල ඉඳලම හඳුන්වනවා. එතකොට මොකද වෙන්නේ? අර කේන්තිය ඇවිස්සෙනවා. ඇත්තටම වැඩියෙන් කේන්තියන්න මිනිස්සුන්ට පොහොර දෙමිල්ලේ. දෙවෙනි හිත. එතකොට පින්නතුනේ මේ ලෝකයේ කේන්තිය නිසා තරහව නිසා කොච්චර වැරදි සිද්ධ වෙනවද? ඒ සෑම වරදක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ සිද්දකේ. ඊළඟට දැන් අපි අඬන්නේත් ওই සිද්දකේ. එහෙනම් හිතන්න එපා මේ අඬන එක කුසලයක් කියලා. අඬනවා කියලා කියන්නේ හොඳටම කේන්ති ගන්නවා වගේම අකුසලයක්. අඬන්නේත් ඔය සිද්දකෙන්මයි. දැන් බලන්න ඇයි අපි අඬන්නේ? ගැටෙන අරමුණක් හම්බුනහමනේ අපි අඬන්නේ. දැන් බලන්න ගැටෙන අරමුණක් හම්බුනහම පණ ගන්න කෙනෙක් නැත්තම් අපි අඬනවා. දැන් අපි කෙනෙක් මැරුණහම අඬන්නේ දැන් මරපෝ දැන් එයා ස්වභාවික මැරෙනවා. එහෙන් දුකයි. ගැටෙන අරමුණක් හම්බුණා. මොකද මායя නිතර දිවාලේ ගෙදත් වෙනවා නම් ඔන්න මායත් එක්ක හරි ගැටෙන්න තිබ්බා. ගැටෙන්න බැරි නිසා අපි අඬනවා. එහෙනම් ඇඬීම කියලා කියන්නේ ද්වේෂය තරහමයි. ඊළඟට ශෝක කරනවා කියන්නේ මොකක්ද? ශෝක කරනවා කියලා කියන්නේ පින්නතුනි මේ ගැටීමමයි. දැන් හිතන්න දැන් මේ පන්සලට ඇවිල්ලා එනකොට මේ පින්නතල සෙරප්පු ගලවන ආවේ. දැන් යනකොට සෙරප්පු දෙක නැහැ. එතකොට මොකක්ද ඇති වෙන්නේ හිතට? ශෝකයක් අනේ මගේ අලුත් සෙරප්පු දෙක නැහැ නේ කියලා ශෝකයක් ඇති වෙනවා. අර ගැටෙන අරමුණක් හම්බුණා. දැන් සෙරප්පු දෙක නැහැනේ. නැති හින්දා ශෝකයක් ඇති වුණා. දැන් බැරි වෙලාවත් මෙතන සෙරප්පු දෙක ගලවලා බන ඉවරලා එළියට යනකොටම කවුරු හරි හොරෙක් සෙරප්පු දෙක උස්සනවා දැක්කොත් ශෝකයක්ද ඇති වෙන්නේ දේශයක්ද? දේශය කන්න මගේ සරප්පු දෙක ගන්නවා කියලා කේන්තියක් ගන්නවා. අර බලන්න. ඒ පුජ්‍යල ඉන්නවා නම් දේශය කවුරුත් පරිගන්න නැත්තම් ශෝකය. එහෙනම් මේ හැම දෙයක්ම පහළ වෙන්නේ මෙන්න මේ ද්වේෂය නිසා. හොඳට මතක තියාගන්න කේන්තියන්නේ අඬන්නේ ශෝක කරන්නේ මේ හැම දෙයක්ම දෝමනස හිතලින්. ඒ නිසා ওই මලකවල් වල මිනිස්සු තරඟයට අඬනවා. ඉතින් ඇත්තටම ඒක හරි අපරාධයක්. යථාර්ථයේ තේරුම් අරගෙන කුසල් සිතකින් අනිත්‍ය සංඥාව වඩලා තමන්ගේ ඒ ඥාතිවරයාට පින් දෙනවා නම් කොච්චර වටිනවද? අද ලෝකේ හිතන්න පුළුවන් ආ මේ ගෙදර කවුරුත් ඇඬුවේ නෑ කාටවත් දුක නෑ. ලෝකයා හිතාගත්තේ හිතාගන්න දෙයක්. හැබැයි අපි මේ මූත් ශරීරය දිහා බලලා විපස්සනාවක් වඩලා අනේ ඉතින් මේක තමයි යථාර්ථය මටත් මේක සිද්ධ වෙනවා. උපදිනොත් කවුරු වුණත් මැරෙනවා. මේක තමයි ස්වභාවය කියලා. ඒක තේරුම් අරගෙන ඒ කුසලේ ඥාතිවරයට අනුමෝදන් කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? දැන් බලන්න පාංශකෝලයක් පූජා කරන්න ඥාතිවරයට පින් දෙන්න. හැබැයි අඬා අඬා අඬා අඬා පුදුම දේශයකින් නරක කරන්නේ. කොහෙද කුසල් සිතක් එතන පහළ වෙන්නේ? පින්නතුනේ හොඳට මතක තියාගන්න ක්‍රියාවක් කුසලයක් වෙන්නේ නැහැ. දැන් මේ අතෝ දැන් සුදු ඇඳගෙන මගේ දිහා බලාගෙන දැන් බණ අහනවා. මට ඉතින්ලේම කියන්න පුළුවන් ධනේ මේ පින්නතුන හරි හොඳයි. මේගොල්ලෝ හොඳ කුසල් සිතින් බණ අහනවා කියලා කියන්න පුළුවන්. බෑ. කය මෙතන කියලා හිත වෙන වෙන විකාර තැන් වල තියාගෙන බණ අහන්න බැයිද? පුළුවන්. එහෙනම් කරන ක්‍රියාව නෙවෙයි කුසල් වෙන්නේ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව. එතකොට දැන් බලන්න අර වගේ අවස්ථාවක අපි මොනතරම් වටිනා මාංශකූල රෙදි පූජා කරත් ක්‍රියාවක් විතරයි කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අකුසල් චිත්තයත් ඇති. අපි දැන් නිකන් පොඩ්ඩක් කුසල් පැත්ත පොඩ්ඩක් කතා කරමු. කාල වේලාව හිතුවටත් වඩා වේගෙන් ඇදිලා යනවා. එතකොට දැන් බලන්න කුසල්. කුසල් කරන සිතුත් පින්නතුන තියෙනවා 8ක්. ඒකෙමුත් හතරක් දැනගත්තම හොඳටම ඇති. මේ ලෝකයේ පුදුම විදිහට කුසල් ගත්තොත් පොත් ගණන් ලියන්න පුළුවන් පුණ්‍යක්‍රියා තියෙනවා. ඒ හැම පුණ්‍යක්‍රියාවක්ම සිද්ධ වෙන්න තියෙන සිත් හතරයි. ඒ සිත් හතර තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සෝමනස්ස සහගත ඥාන සම්පයුත් සසංකාරික සෝමනස්ස සහගත ඥාන විප්පයුත් අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත ඥාන විප්පුත් සසංකාරික ඔය නම් කිව්වට බය වෙන්න දෙයක් නැහැ. කියන්නේ සෝමනස් කුසලයක් කරනකොට තියෙන හිතේ හරි සතුටක් තියෙනව නේද? දැන් මිනිසුන්ට දන් දෙනකොට එහෙම නිකන් හිත පිරීලා තියෙන්නේ. එතකොට ඥාන සම්පයුත්තයි කියලා කියන්නේ සම්මාදිට්ඨිය යුත්තයි. කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන තමයි දන් දෙන්නේ. දැන් සම්බුද්ධ පූජාවක් කියනකොට දන්නවා මේ කරන්න ලේසි වැඩක් නෙවෙයි. පෞද්ගලික වශයෙන් දෙන දාන අතුරෙන් උතුම්ම දාණය තමයි මේ කරන්නේ මොනවා. ඒ වගේ කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන සිය කැමැත්තෙන්ම දන් දෙනවා. බණ අහන්න දෙනවා. ඒක අපිට පළවෙනි හිතෙන් කුසල් කරන්න පුළුවන්. දෙවෙනි හිත මොකද්ද? අර විදිහෙම සෝමනස්සේ තියෙනවා. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන පසුබහිනවා. දැන් අපි හිතමු ඔන්න දෙන්නයි නෝනායි මහත්තයා දෙන්න සිල් ගන්න යනවා. ඉතින් සිල් සමාදන් වෙන්න ඉස්සර දවසේ ලැහැත් වෙලා පහුවෙදා උදේ පාන්දර නැගිටලා සිල්ලඳුන් අදිනකොට ඔන්න වැස්ස හොගාලා වහිනවා. ඉතින් දැන් මහත්තයා කියන අපෝ මේ වැස්සේ වර්ෂාව යන්න බෑ කියලා එයා ටිකක් පසු බහිනවා. ඉතින් නෝනා කියන නෑ නෑ අද කොච්චර හොඳ වැඩසටහනක් තියෙනවද? අපිට භාවනා කරන්න පුළුවන් බණහන් පුළුවන් යමු යමු ඔය වැස්ස ටික වෙලාවයි. ඉතින් පසු බහැලා යනවා මහත්තයා නෝනා කියන ඉඳ. අන්න බලන්න දෙවෙනි හිත. දැන් දන් දෙන කොටත් එහෙම වෙනවා. බණහන කොටත් එහෙම වෙනවා. ඇදගෙන ඇවිල්ලා බණහන් එක් කරගෙන එනවනේ නේද? අන දෙවෙනි හිත. ඊළඟට පෙනෙන තුන්වෙනි හිත සෝමනස්සේ තියෙන හැබැයි ඥාන විප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්තයි කියලා කියන්නේ ඥානෙ දෙන්නේ කැමැත්තෙන්ම කරනවා. දැන් පොඩි දරුවෙකුට ආම්දුරගෙන දැක්කහම සමහර වෙලාවට hina වීගෙන ඇවිල්ලා සමහර පුංචි බබාල ආම්දුරන්ට හරි ආදරෙන් වඳිනවා. හැබැයි එයා කර්මයේ කර්මඵල විශ්වාසයක් දන්නේ නැහැ නේ. ඒ නිසා එතන ඥානෙ දෙන්නේ නැහැ. හැබැයි කුසලයක් සිද්ධ වෙනවා. දැන් බලන්න ඔය දන්සල් එහෙම දෙන ළමයි ඉන්නවා මේ කාලේ විශේෂයෙන්. එක දවසක් ඔය දන්සල් දෙන ළමයි මට කියනවා එක තරුණ කට්ටියක් අනේ හාඳුනට පින්න පමණක් අපිට තේරෙන්නේ හැබැයි දන් දෙන එක දන්සල් දෙන එක හරි ජොලි. අන්න බලන්න ඒකවල ජොලියට තමයි දන් දෙන්නේ. ඒකනේ බපල් ක්‍රම දාගෙන සින්දු දාගෙන නේද? මේ පුදුම සතුටකින් කෑම දෙනවා. ඒක ලොකු පිනක්. හැබැයි කර්මය කර්මඵලයක් විශ්වාස කරා නම් ඒක අග්‍රගණ්‍ය කුසලයක් බවට පත් වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අන්‍යාගමික අය කුසල් කරනවා. අනුන්ගේ සතුට උදෙසා කුසල් කරනවා. එතකොට ඥාන සම්පයුක්ත නැහැ. එතකොට එහෙම කුසල් කරනවා. ඊළඟට හතරවෙනි හිත තමයි එතනක් ඥාන සම්පයුක්ත නැහැ ටිකක් පසුබැහැලා කරනවා. එහෙමනම් පින්නතුනේ මෙන්න මේ විදිහට මේවා මේ ධම්ම කියන මේ චිත්තයිසික ධර්ම දැන් මේ සිතක යෙදෙන චෛසික ධර්ම අපි දැන් ගත්තොත් ඔය අකුසල් සිත්වල යෙදෙන අකුසල චෛසිකමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල් චෛසිකමයි. කවදාවත් අකුසල් චෛසික ඇතුලේ කුසල් ඇති වෙන්නේ නැහැ. කුසල් චෛසික ඇතුලේ අකුසල චෛසික ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විග්‍රහයන් බොහෝම හොඳට තේරුම් ගැනීම තුළ අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ පරමාර්ථ ධර්මය මේ සිත පිළිබඳව දැන ගැනීම තුළින් අපිට තාම හොඳට කුසල් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අකුසල් වලින් මිදෙන්නත් ඒකාන්තයෙන් මේක උපකාර වෙනවා. ඒත් එහෙමනම් ඊට වඩා බණ කියන්න කාලයක් නැහැ. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ සිත පිළිබඳව හොඳට තේරුම් ගන්න සිතෙහි යෙදෙන චෛසික ධර්ම පිළිබඳව හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති